දේශනාව සුපින්වත්නි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසන වාසී පූජනීය ගල්මඩ සම්බුද්ධාලෝක ස්වාමීන් වහන්සේ අද ධර්මානුශාසනාවේ මාතෘකාවී ඇත්තේ වෙස්සන්තර ජාතකයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. පදං සමාදියාමි සුරාමීරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිතරණේන සද්දෙන් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්තා අප්පමාදේන සම්පාදේතබ්බං ආම භන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා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 නමේ දෙන්සා උබෝ පුන්තා මද්දී දේවීන දෙන්සියා සම්බඤ්ඤුතම් පියං මයං තස්මා පියේ අදාසංති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දාන පරමත්ත පාරමිතා පිරු ආත්මභාවයක් හා සම්බන්ධ වන ඊතා විසිතුරු දේශනයක ගාථා දෙකකුයි අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනි. කාන්තිනායකයන් වහන්සේගේ දාන පාරමිතාවේ ඊතා උච්චතම අවස්ථාවක සම්බන්ධ ඇසූ ඇසූවන්ට පුදුම විදියේ ප්‍රීති සෝමනස්සයක් ඇති කරවන වෙසතුරු චරිතයට අයිති ගාථා දෙකකුයි මේ ධර්ම දේශනය සඳහා මාතෘකාවසෙන් ඉදිරිපත් වුණේ. ඒ නිසා දැන් මේ පින්වතුන් සෑම දිනම සූදානම් වෙන්නේ පැයක් පමණ කෙටි කාලයක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කර ගැනීමට. ඒ නිසා ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණේ ආනිසංස ඉදිරිපත් කරන මේ මොහොතේ කාලය ගන්නෙ නැහැ. ඊට හේතුව ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස දන්නා පින්වතුනොයි මීට සවන් දෙන්නේ. ඒ නිසා දැන් මේ පැයක් පමණ කාලය තුල පැවැත්වෙන ධර්මානුශාසනාවේදී සෑම දිනම සාවධාන වෙමින් කාලේන ධම්ම ශ්‍රවණ කියන මහා මංගල ධර්මය මුදුන්පත් වන හැටියට සමාධිගත වූවාක් මේ මේ දහම් පදයට සාවධානව සවන් දෙත්වා කියලා මෛත්‍රියෙන් ආරාධනා කරනවා. පින්වතුනි අපේ සාන්තිනායකයන් වහන්සේ බෝධි සම්භාර පුරාණ ආරම්භ කළේ මීට 20 සංකේය කල්පලක්ෂයකට ඉහතදී. බුද්ධ චරිතය දන්න කවුරුත් අහලා තියෙන අපේ මහා බෝසතාණන් වහන්සේ මීට 20 සංකේය කල්පලක්ෂයකට ඉස්සර තමන් හදා වඩාගත් දයාබර මෑණියන් වහන්සේ දින හතක් කඩපිට තියාගෙන මහා සාගරයේ පීනන්න සමර්ථ වුණා. එදා ඒ මෑණියන්ගේ හෘදයාංගම ආශිර්වාදය වුණේ දියෙහිදී ගොඩෙහිදී කිසිම වෙනසක් නැතුව මෞපිය උපස්ථාන කළ දෙයාතක් ඇති පුතාණන් වහන්සේ මේ මෞපිය උපස්ථාන කුසල බලයෙන් මගේ පුතා මතුල උතුරා බුදු වේවා කියලා ආශිංසන කළා. එදා ඒ මෞතුමිය කරපු ආශිර්වාදය තමයි මේ බෝසත් කුමාරයාගේ ඇට ඇට මිදුළු සීමත් නහර දක්වාම කිදා බැස්සේ. එදා පටන් මේ මහෝත්තමයන් වහන්සේ සොළසා සංකේය කල්පලක්ෂයක් බුද්ධ ශාසන 512000 පසු කරගෙන එමින් සිතින් වටනේ බුදුබා පතමින් වා ප්‍රනිධාන මනෝ ප්‍රනිධාන සම්පූර්ණ කරලා තියෙනවා. ඒ කාලය තුල බුදුවරයන් වහන්සේලාගෙන් අනියත ඉවරණ ලැබුණා උත්සාහ කළොත් ලෞතර බුදු වෙන්න පුළුවනි කියලා. ඒ අනුව අපේ සාන්තිනායකයන් වහන්සේ මීර සාරා සංගය කල්පලක්ෂයක දිහෙතදී දීපංකර කියන බුදුරජාන් වහන්සේගේ පාදමූලයේදී මඩමත්තේ දිගා වෙලා ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධ පූජාවක් පවත්වලා අෂ්ටධර්ම සමෝධානයේ යෙදී මතු ලෞතුරා බුදු වෙන බාට ඉවරණ පැතුම් ලැබුවා. අෂ්ට ධර්ම සමෝධානී නමින් හඳුන්වන්නේ බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරන සියලු මහ බෝසතුන් වහන්සේලා නියතිවරණ ලබන්න කාරණා අටකින් සම්පූර්ණ වෙන්නට ඕන. manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දසනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා අට ධම්ම සමෝදාන අබිනිහාරෝ සමිජ්ජති කියලා කරුණු අටක් තියෙනවා. එදා අපේ බෝසතාණන් වහන්සේ මේ කාරණා අටෙන්ම සම්පූර්ණ වී සිටි නිසා මතු අනාගතයේ ගෞතම නමින් ලෞතර බුදුවන බාටි වරණ පැතුම් ලැබුවා. එහෙනම් මේ විවරණ පැතුම් ලැබූ දවසේ පටන්ම මහා බෝධිසත්වයන් වහන්සේ දාන ආදී දසපාරමිතා 10 තුන් ආකාරයකින් සමත්‍රිසත් පාරමී වන ආකාරයට සම්පූර්ණ කරගෙන ඇවිත් තියෙනවා. ඔය අතර පින්වතුනි අපේ බෝසතුන් වහන්සේගේ පාරමිතා මස්තක ප්‍රාප්ත වුණු අවසන් ආත්ම භාවය තමයි වේසාන්තරාත්ම භාවය කියලා කියන්නේ. ඒ වේසාන්තරාත්ම භාවයට එන්න කලින් බෝසතුන් වහන්සේ වැඩ සිටියේ තවතිසා භවනි. ඔය අතර සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ මෞතුමිය වෙන්න පතාගෙන ආපු ඒ මහා මායා දේවින් වහන්සේ මීට මහා කල්ප 91කට ඉස්සර ඒ කියන්නේ විපස්සේ බුද්ධ ශාසන කාලයේදී බන්දුම කියන රජතුමාගේ වැඩිමහල් දියණිය හැටියට ඉපදිලා හිටියා. ඒ බන්දුම රජතුමා වාසය කළේ බන්දුමති රාජධානියේ. ඒ බන්දුම රජතුමාගේ වැඩිමහල්ම පුත්‍රවන තමයි විපස්සේ බුදුරජාණන් වහන්සේ. ඔය අතර ඒ රජතුමාට හිටිය තව දියණිවරු දෙන්නේ. ඒ දියණිවරු දෙදෙනාට මේ බන්දුම රජතුමා ත්‍යාග දෙකක් පරිත්‍යාග කළා. වැඩිමා දියණියට දුන්න වටිනා හඳුන් හරයක්, අනිත් දියණියට දුන්න ලක්ෂයක් වටිනා රන් මාලයක්. මේ දෙදෙනා බොහෝම සදහැවත් දෙපළ බැවින් අර රන් මාලේ ලැබුණු දියණියක විපස්සේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කළ එතුමිය ප්‍රාර්ථනාවක් කළා සතර ගමනේදී නිවන් දකිනා ජාති දක්වා මට මේ රන්මාලයමින් අලංකාරමත් ජීවිත ලැබේවා එවැගේම චතුරාර්ය සත්‍ය ධර්මය එකම දේශනාවකදී ආબોධ වේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනා පරිද්දෙන් එතුමිය බොහෝ කුසල් පාරමී පුරාගෙන ඒ ජීවිතයෙන් පස්සේ දෙව්ලොව ඉපදිලා කාශ්‍යප කියන බුද්ධ ශාසන කාලයේදී සිටේ කියන රජතුමාගේ දියණියක් හැටියට ඉපදිලා උරච්ඡද කුමාරිකාව නමින් මේ නිසාතනේ තරුණ වයසේදීම පැවිදි වෙලා එතමිය සව් කෙලෙසුන් ජය අරගෙන අරිහත්යෙන් අග්‍ර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගත්තා. ඔය අතරර වැඩි මහා දියණියට ලැබුණු හඳුන් හරය කුඩු කරලා හරඩුවක දාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා විපාසී සරුවත්නයන් වහන්සේට. එතුමිය ප්‍රාර්ථනාවක් කළා මට මේ කුසලානුභාව බලයෙන් සතර ගමනේදී සඳුන් සුවඳ ඇති ශරීරයක් ලැබේවා. ඒ වගේම බුදුන් උත්තමයන් වහන්සේ නමක් කුසින් දරා ගන්න වාසනාව වේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කළා. ඒ කාලේ මිනිසයන්ගේ පරමාවස අවුරුදු 70000 පමණ වුණු බැවින් එතුමියත් බොහෝ කුසල් පාරමී පුරාගෙන දෙව්ලොව ගියා. දිව්‍ය ලෝකවල අප්‍රමාණ සම්පත් වින්දනය කරගෙන අතරට එතුමිය වෙස්සාන්තර ආත්ම භාවයට කලින් බෝසත්තුන් වහන්සේ වෙස්සාන්තර රජතුමා වෙන්න කලින් එතුමියත් වැඩ සිටියේ තවුතිසා භවනයේ සද්දේව රජුරුවන්ගේ අග්‍ර මහේසිකා වෙලා. එයි අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ආවස වින්දනය කළ එතුමිය චුත වෙන්න සෝදානම් වෙන වෙලාවේ සක්දේව රජුරුව මෙතුමිය නන්දන වනයේට එක්කාසු කරගෙන කියා හිටියා ගිහිල්ලා ඔබතුමිය දැන් දෙව්ලොවෙන් චුත වෙන්නයි සෝදානම් වෙන්නේ ඒ නිසා කැමැති වරමක් ඉල්ලන්න කීවා ඒ වෙලාවේ මේ දේවින් වහන්සේ කියා සිටිය තව දෙවෙනි මට වරමක් දෙනවා නම් මේ දසමහ වරය දෙනු මැනව. පළමු වෙන තමයි මට මනුලෝ ජයතුරා පුරයේ සිව් මහා රටේ සඳමහ රජුවන්ගේ ජේෂ්ඨ පුත්‍ර රත්නය වන සංජය මහ රජතුමාගේ අග්‍ර මහේසිකාට ආනාන්තරය ලැබේවා. පුසති කියන නම මට ලැබේවා. නිල්මා නිල්මල් වෙයි නෙත් දෙකක් ලැබේවා. නීල වර්ණ බැමි සංගලක් ලැබේවා. ඒ වගේම මාගේ උදර ප්‍රදේශයේ උස් නොවි දුණු මිටක්සේ පවතීවා. නොසෙල් වෙන පියයරු ඇති වේවා. හිතගේ සිදෙන්නේ නැති විදියේ කල්යාණ රූප සම්පත්තියක් මට ලැබේවා. ඒ වගේම අමුදරුවන් මහා රාජ්‍ය ඇසිස් මාස්ලේ පවා දන් දීමට සමත් දානාද්‍යාස ඇති පුත්‍රවණක් මට ලැබේවා. බන්ධනගත සත්‍යයන් බන්ධනයන්ගෙන් මුදව ගන්න ලැබේවා. ඒ වගේම වරණවා දේහ සම්පත්තිය ලැබේවා කියලා මෙතුමි වරන් 10ක් ඉල්ලුවා. ඒ වෙලාවේ සක්දේව රජුරු ඒ සියල්ල මෙසේම ඉෂ්ට සිද්ධ වේවා කියලා ආශිර්වාද කළා. ඒ අනුව ඒ අග්‍ර මහේතිකාව දෙව්ලොවෙන් චුත වෙලා සුදුසු නැකත් බලා මනුලව මනුරට සාගල පුරනුවර එතුමිය උපන්නා. අවුරුදු 16 වයසේදී පැතුම් පරිද්දෙන් සිව් මහ රටේ ජයතුරාපුරයේ සඳ මහ රජුරුවන්ගේ අග්ජේත පුත්‍ර රත්නය වන සංජය මහරජතුමාගේ අග්‍ර මහේසිකා බවට පත් වුණා. ඔය අතර එතුමියට වරන් 10න් 9ක්ම හිටු වුණා. එකක් හිටු වුණේ නැහැ. අමුදරුවන් මහරජ්‍ය පවා දන් දීමට සමත් පුත්‍රවණක් ලැබේවා කියන මේ වරම හිටු වුණේ නැහැ. ඒ නිසා සක්දේව රජුව බැලුවාම බෝසත්තුන් වහන්සේ දෙව්ලොවින් චුත වෙන්න සූදානමින් ඉන්නේ මනුලොවට පාරමී පුරන්න. ඒ නිසා ගිහිල් ආරාධනය කළා මතු බුදුවන නිදුකානන් වහන්සේ ඔබ වහන්සේට පාරමී පුරා ගැනීම සඳහා වෙන තැනක නෙවෙයි කුසටි කියන මෑණියන්ගේ කුසේ පිරිසිඳ ගන්නයි කියලා සද්දේව රජුරු ආරාධනය කළා. ඒ අනුව බෝසතාණන් වහන්සේ සූසු නැකත් බලලා දෙව්ලොවෙන් චුත වේලා ඇවිල්ලා මේ පුසටි කියන මෑණියන් වහන්සේ කුසේ පිරිසිඳ ගත්තා. ඔය අතරෙන් බෝසතුන් වහන්සේ දෙව්ලොවෙන් චුත වෙන දවසේම තවත් දිව්‍ය පුත්‍රයෝ 60000 දෙව්ලොවෙන් චුත වෙලා ඇවිල්ලා ඒ ජයතුරා නගරයේ අමාත්‍යවරුන්ගේ නිවෙස්වල බිරින්දෑවරුන්ගේ කුසේ පිළිසිඳ ගැනීම සිද්ධ වුණා. බෝසතුන් වහන්සේගේ පරිවාර සම්පත්තිය හැටියට ඔය අතර මේ දරුවා කුසට ආපු දවසේ පටන් මෑණියන්ට උනා සෙම්ප්‍රතිශයාවක් බඩේ අමාරුවක් තරම් සුළු අසනීපයක් වන්නේ මෞතුමිය පුදුම නිරෝගී සුවයෙන් කාලය ගත කළා. මේ දරුවාගේ පුණ්‍යානුභාවය නිසා උදේ හවස තෑගි භෝග මාලිගාවට ගලාගෙන එනවා. ඒ විතරක් නෙවෙයි දරුවා කුසේ ඉන්න කාලයේ දිනකට කහවණු ලක්ෂය බැගින් වියදම් කළ මහා දාන ශාලාව දානය දුන්න මාස 10ක් මුළුල්ලේම ඔය අතර මේ දරුවා ලැබෙන්නේ දවසේදී මෑණියන්ට හිත පහළ වුණා නගරයේ වීථි සංචාරය කරන්න. ඒ අනුව සංජය මහරජතුමා විසින් සුදුම සුදු පැහැති අස්වැයන් යෙදුව සුදු පාට රථයක් යොදවලා රාජපුරුෂයන්ගේ ආරක්ෂා මැද්දේ දේවින් වහන්සේ වීථි සංචාරය කරන සැලැස්සුවා. ඔය අතර මෙතුමිය වෙළඳ වීදියට වෙස්ස වීදියට ඇතුළුණා පමණයි කර්මජ වාතය සැලුණා දරුවා ප්‍රසූත වෙන ලකුණු ලැබුණා. රාජපුරුෂයන් වටතිර ඇදවා සුදුසු තැන පිළියෙල කළ දුන්නා. ඒ වෙලාවේදී බෝසත්තුන් වහන්සේටව මෞතුමියටව මැස්සෙක් මදුරුවේ පිළින තරම් වේදනාවක් නැතුව කිසිම අපවිත්‍ර දෙයක් නොතැවරී දෑරඟ මිනිරුවණක් මේ මේ පුතුරුවන උපන්න. උපන්න වේලාවේම මවතුමියගේ මූණ බලලා මීරියනි මේ දරුවා කතා කළා අම්මේ දන් දෙන්න යමක් තියනවද කියලා. ඇතනම උපන් ගමන් කතා කරන දරුවෝ මේ ලෝකේ ඉන්නවද? නමුත් මහ බෝසත්තුන් වහන්සේ උපන් ගමන් වාර 3කදී කතා කරලා තියෙනවා. පළමුවෙන්ම කතා කළා මහෞෂධ කුමාරය. මහෞෂධ කුමාරය උපන්න දවසේ සද්දේව රජුගේ හඳුන් ගැටයක් අතේ තියලා ගියා. මේක මිටිමලවගෙන ඉන්නකොට මෞතුමිය සුමනා දේවිය ඇහුවා දරුව මොනවද මේ අතේ මිටිමලවගෙන ඉන්නේ? අම්මි මේක මහා ඖෂධයක් කියලා. ඒ නිසාමයි දරුවට මහා ඖෂධ කියන නමම ඇති වුනේ. පුදුම විදිහේ ප්‍රඥාවක් ඇති ජීවිතයක් ඒ කාලේ ලැබුණා. දෙවනුව කතා කළේ වේසාන්තර කුමාරයා. තුන්වැන්න කතා කළා සිද්ධාර්ථ කුමාරයා. අග්ගෝහමස්මි ලෝකසගේ ලබීත සිංහනාදය කළා කවුරුත් ඒක අහලා තියෙනවා. ඒ අනුව මේ පුතටි දේවින් වහන්සේට අමෘත අභිෂේකයක් කළා වගේ පුදුම සන්තෝෂයක් ඇති වුණා මේ රිදී කාසි දෙකක් එකට අතුල්ලන්න වගේ මිහිරි හඬින් ඇහුවේ අම්මේ දන් දෙන්න යමක් තියනවද කියලා. ඒ වෙලාවෙම මව්තුමිය දහසින් බැඳි පසුම්බියක් අරගෙන දරුවගේ අතේ තියව දරුවෝ දන් දෙන්න පුළුවන් තැනකයි ඔබ දැන් ඉපදිලා ඉන්නේ කියලා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ අර පසුම්බිය අරගෙන එතන හිටිය කිරිමව් කෙනෙකුට දන් දුන්නා. ඉතින් මේ වාගේ දන් දෙන්නම උපන් උත්තමයෙක්. ඔය අතර බෝසතුන් වහන්සේ නමැති වුණේ වෙස්සාන්තර කියලා. ඒ මොකද අර වෙළඳ වීදියේ වෙස්ස වීදියේදී උපන්න නිසා වෙස්සාන්තර කියලා නම ඇති වුණා. බෝසත් කුමාරයේ උපන්න දවසේම හිමාල වනාන්තරයේ උපෝසත කුලේ ඇතින්නියක් ඇවිල්ලා සුදෝවන් සුදු පාට ඇත්පැට වෙගෙන ලැත්තලේ තැන්පත් කළා. ඒ ඇත්පැටවා තමයි පණ්ඩර නමින් හැඳින්වුනේ. ඔය අතර බෝසතුන් වහන්සේ අවුරුදු දෙකක් වයස වෙනකොට තමන්ගේ ගෙල බැඳී ලක්ෂයක් වටින ආභරණ කිරිමව්වරුන්ට දන් දුන්න ඒ වායෙත් ගත්තේ නැහැ. අවුරුදු 8 වයසේදී මේ කුමාරයන් වහන්සේ පුදුම විදිහේ දානයක් දුන්නා. තමන් නිදාගන්න ඇඳ මත බද්ද පරියන්කේ වාඩි වෙලා මනෝමය දානයක් දුන්නා. කිසියම් කෙනෙක් මගේ නෙද්දක ඉල්ලගෙන පැමිණේවා මම ලෝතුරා බුදුබා පතා නෙද්දක දන් දෙන්නෙමි. එවාගේම කිසියම් කෙනෙක් මගේ හෘදේ මාංශය ඉල්ලගෙන පැමිණේවා මං ලෝතුරා බුදුබාපතා හෘදේ මාසේ දන් දෙන්නෙමි. හිතියන් කෙනෙක් මගේ ජීවිතය ඉල්ලගෙන පැමිණේවා. රාජ කුමාර බව ප්‍රතික්ෂේප කොට දාස බවට පත් ජීවිතය දන් දෙන්නෙමි. මේ වාගේ එකවර නෙවෙයි සිය දහස් වාර ගණන් හිතනකොට මේ මහා පොළොවට දරා ගන්න බැරුව දෙදරුම් කමින් කම්පා වුණා. එවාගේ වන දේවතාව සාදුකාර දුන ස්වාමීන් වහන්සේලා එක කරන්න කිය පුළුවන් කියනවා වගේ. ඔය වගේ මා පුදුම ආචාර්යමත් ජීවිතයක්. අවුරුදු 16 වයසේදී මේ කුමාරයන් වහන්සේට පියාණන් වහන්සේ විසින් තමන්ගේ කැමැත්තෙන් රාජ්‍ය පවරනු ලැබුවා. ඒ වගේම සාරාංශකයේ කල්පලක්ෂයක් එකට පෙරම් පුරාගෙන ආව මාද්දී දේවිය පහළ වී සිටිය චේතිය නුවර මෙතුමිය අභිෂේක කරන්න යුතුන විවාහපත් කර දීලා. එතුම විවාහපත් කරලා දීලා බෝසතුන් වහන්සේ අභිෂේක කළා. ඔය අතර බෝසතුන් වහන්සේ අභිෂේක කරපු දවසේ පටන්ම දානශාලාවල් හයක් වැඩවලා ඒ කියන්නේ සතර වාහල් දඩකඩ දානශාලාවල් හතරයි නගරයේ මැද එකයි රජවාස ලැබියස එකයි ආදි වශයෙන් දානශාලාවල් හයක් කරවලා දිනකට කහවුන් ලක්ෂ 6 බැගින් වියදම් කළ දුගී මගේ අසරණ ආදීන්ට මහා දානියක් දුන්නා. ඔය අතර මේ දෙන්න බොහොම සන්තෝෂයෙන් ඉන්න අතර පළමු උපන්න පුත්‍රවන. ඒ පුත්‍රවන රන් දැලකින් පිළිගත් නිසා ජාලිය කුමාරය කියලා නම තැබුවා. දෙවෙනි උපන්න දීත්‍රෝ රත්නය ඒ දියණි අඳුන් දිව්‍යමකින් පිළිගත් නිසා කන්හා දින කෘෂ්ණ දින කියලා නම ලැබුවා. ඔය අතර මේ දරුව දෙන්න දුවපෙන විදින වයසේදී තා පුදුම විදිහේ දානයක් දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ වෙනකොට අර පාණ්ඩර කියන ඇත්පැටවා තමයි මගුල්ලතා බවට පත් වෙලා හිටියේ. කලින් රටින් බ්‍රාහ්මණවරු 8 දෙනෙක් ඇවිල්ලා බෝසත්තුන් වහන්සේ පසළොස්ස පොහොව දවසේදී නැගෙනහිර දානශාලාවට ගිහිල්ලා ධම් බෙදන්න උපදෙස් දීලා එනකොට මේ බ්‍රාහ්මණවරු අට දෙනා පෙනී හිටියා. ගායතුබා මහරජ ස්වාගතන්තේ බ්‍රාහ්මනාදී සුභපණිවිඩ කියමින් බෝසත්තුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. මේ බෝසත්තුන් වහන්සේ ඇසුව මේ සියලු දෙනා මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්? මතු බුදුවන නිදුකානන් වහන්සේ අපේ රටේ විශාල දුර්භික්ෂයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ අකලට වැසිවාසවන ආකාශචාරියෝ මේ හස්ති රාජ්‍ය අපට දන් දෙනු මැනවි කියලා ගෞරවයෙන් ආරාධන කළා. බෝසතුන් වහන්සේගේ හිතේ මැණි කොටුන්නා පැලඳුවාගේ පුදුමාකාර සන්තෝෂයක් ඇති වුණා. ඒ වෙලාවගේ ඇතාවේ ඇතාගේ පිටින් බැහැලා ඇතා සියලු ආභරණයන්ගෙන් සරසවලා මේ සුදු පැහැති රිදී පැහැති හොඳේ අරගෙන අර බ්‍රාහ්මණවරු අට දෙනා මත තියලා අත්මත තියලා පෑන් කෙන්ඩියෙන් පෑන් වැඩමින් ආවර්ජන කළා. මේ ඇතුන් 1000කටත් වඩා වටින ආකාශචාරී උපෝසත කුලයේ මේ හස්ති රාජයා මම අද මේ බ්‍රාහ්මණවරුන්ට දන් දෙනවා. මේ ඇතා දන් දීමේ කුසලය මට සෝවිසි අසංග ගණන් ජනතාව අමා මහ නිවන් පුරලන්ට සම්බුද්ධ රාජ්‍ය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මහා පොළොව දෙදරුම් කමින් කම්පා වුණා දෙවි දේවතාවෝ සාදුකාර දුන්නා. ඊළඟට මේ බ්‍රාහ්මණු අට දෙන ඇතාගේ පිටේ නැගල යනකොට මහ ජනතාව කුපිත වුණා දෙවියන්ගේ ආවිත්තයෙන්. වෙන ඇතුන් 1000ක් දුන්නා මොකද? එයි මේ උපෝසත කුලේ හති රාජේම දන් දුන්නේ. මෙහෙම පමණට පමණ නොදෙන දාම්පින්කම් කරන වෙස්සාන්තර මහරජුරුව මෙහෙම ගියොත් අපිව කවදා හරි යක්ෂයෙකුට දන් දෙවි. ඒ නිසා මේ වෙස්සාන්තර කුමාරයන් වහන්සේ වහාම වාංගගිරියට යැවිය යුතුයි කියලා මහ ජනතාව උද්ඝෝෂණයෙන් කෑ ගහලා පියමහරජුරවන්ට කිව්වා. පියමහරජුරව බැලුවා ජනතාවගේ උද්ඝෝෂණය බොහොම බලගතොයි. ඒ නිසා මොවුන් ලවාම ගෙන්න ගන්නවා දැනට මගේ දරුවා වංගගිරියට පිටත් කරනවා කියලා ජනතාවට කියා සිටිය හොඳයි හෙට උදේම මගේ පුත්‍රවන වංගගිරියට මම පිටත් කරනවා දැන් සියලුම දෙනා නිහඬ විය යුතුයි කියලා උද්ඝෝෂණය මැඩ පැවැත්තුවා ඒ වෙලාවේ පියමා රජුරු පණිවිඩයක් ඇව්වා කස්තාගේ නැමතියගේ අතේ හෙට උදේම වංකගිරියට යන්න සූදානම් වෙන්නේ කියලා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ එමෙති මඩුල්ලත් එක්ක මේ දාණය ගැන කතා කරමින් සිටියේ. කස්තාගේ නැමතිතුමා ගිහලා පණිවිඩය කියන්න බැරුව අඬා වැටුණා. බෝසතුන් වහන්සේ ඇසු ඇයි කස්තාවෙනි කුමද්ද කාරණය? මතු බුදුවර නිදුකානන් වහන්සේ මේ ඇතා දන් දීම නිසා මිනිස්සු කුපිත වෙලා ඒ නිසා පියමහා රජුරෝ පියා හිටිය හෙට උදේම වංගගිරියට යන්න සූදානම් වෙන්නේ කියලා. ඒ වෙලාව බෝසතුන් වහන්සේ අද්දක නල්ල මත තියාගෙන තුන්තරයා සාදුකාර දුන්නා. සාදු සාදු සාදු මගේ හිතේ හැටියට මේ නගරයේ දාන ආදී පින්කම් කරන්න මට අවකාශයක් නැතිනම් මම හෙට උදේම වංගගිරියට පිටත් වෙන සූදානම් වෙනවා. නමුත් මං හෙට විශාල දානමය පින්කම් සිද්ධ කරනවා. ඒ නිසා හෙට උදේ නෙවෙයි. මං අනිද්දා උදේ පිටත් වෙනවා. මගෙන් යම් වරදක් වූවා නම් ජනතාමර සමාවනසේක්වා මා කළ පින් අනුමෝදන් වනසේක්වා කියලා පණිවිඩ කවුට දැනුම් දුන්නා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ දා හැන්දෑවේ මද්දී දේවීන් මාලිගාවට ගියා. ගිහිලා දේවීන් වහන්සේට කියා හිටිය දේවිය ඔබට දෙමාපියන්ගෙන් ලැබුණු සියලුම ධනෙට නිදාන් කරන්න කියලා. මද්දී දේවියට කඳුළු වැටුණා. අසාහිත්‍ය ස්වාමීන් මේ දන් දෙන්න කියන ශ්‍රී මුඛයෙන් එයි මේ නිදාන් කරන්න කියන්නේ. දේවිය දේවිය දානය කියන්නේ නිදානය තමයි. සසර ගමනේ නිවන දක්වා පිහිටවන්නේ මේ කරගන්න දානාදී පින්කම්. එනිසා මම හෙට උදේ පාන්දරම විශාල දානයක් දෙනවා සප්තසතික දානයක්. ඒ දානය සඳහා ඔබේ සියලුම ධන යොදවන්න කීවා. සාදු සාදු ස්වාමිනේ සියල්ල මම යොදවනෝ කියලා එතුමිය කියා හිටියා. පහවදා උදේ පාන්දර ඇමති මඩුල්ලත් එකතු කරගෙන බෝසතුන් වහන්සේ මා පුදුම විදිහේ සත්‍තසතික දානයක් දුන්නා. ඇතුන් 800යි, අසයන් 800යි, ගවයන් 800යි, දෙනුන් 800යි, කන්‍යාවන් 800යි, දැසිදාසයන් 800යි මේ සෑම දෙයකින්ම 700 බැගින් තව අනිකුත් ගේදර වතු පිටි ඉඩ කඩන් කෑම් බින් ඇඳුම් පැළඳුම් මේවා අප්‍රමාණව දන් දුන්නා. එදා සන්ධ්‍යා භාගයේ බෝසතුන් වහන්සේ ප්‍රාර්ථනා කළා මේ තරම් විශාල වූ ධන සම්භාරය පරිත්‍යාග කිරීමේ කුසලය සත්‍ය සත්‍තික මහා දානීය කුසලයේ මට තෝසේ අසංක ගණන් ජනතාව නිවන් පුරලන්ට සම්බුද්ධ රාජ්‍ය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවේදී බෝසතුන් වහන්සේගේ දාන බලය නිසා තුන්වෙනි වතාවට මහා පොළොව දෙදරුම් කමින් කම්පා වුණා. ඔය අතරේදා හැන්දෑයි බෝසතුන් වහන්සේ දෙමාපියන් ඉන්න මාලිගාවට ගියා. මෑණියන් වහන්සේට වැඳලා කිව්වා මෑණියනි මගෙන් යම් වරදක් වුණා නම් සමා වෙන්න මා කලපින් අනුමෝදන් වෙන්න මට වංගගිරියට වඩින්න අවසරයි කියලා. ඒ වෙලාවේ මෑණියෝ හඬා වැළපෙන්න පටන් ගත්තා. පියමහරජුරුවන්ගේ පතුල් වැඳලා කිව්වා පියාණන් වහන්සේ මාතින් යම් වරදක් වුණා සමා වෙන්න මා කලපින් අනුමෝදන් වෙන්න මට හෙට උදේම වංකගිරිය බලා වඩින්න අවසරයි. සතුනාන්ත උදේ පාන්දරම දෙමාපියන්ගේ පතුල් වැඳලා අවසර ගත්තා. ඔය අතර පුසති මෑණියන් වහන්සේ කල්පනා කළා මගේ පුතුණුවා යණ යන තැන යදිය එනවා දන් ඉල්ලගෙන. එහෙමනම් බෝසත්තුන් වහන්සේ මොනවද දන් දෙන්නේ? ඒ නිසා එතුමිය කරත්ත 1000ක බඩු පුරවල දුන්න අතරමඟ යදියන්ට දන් දෙන්නේ කියලා. ඔය අතර බෝසතුන් වහන්සේ රතේ වාඩි වෙන සූදානම් වෙනකොට මද්දී දේවිය දරුවෝ දෙන්නත් එක්ක ඇවිල්ලා කල් වේලා ඇතුවම රතේ වාඩි වෙලා හිටියා. බෝසතාණන් වහන්සේ මිනිසයන්ට පින් අනුමෝදන් කරවමින් දෙවියන්ට සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරවමින් පුදුමාකාර සන්තෝෂයෙන් ගමන පිටත් වුණා. ඔය අතර නගරද්වාරයට ගිහිලා බෝසත්තුන් වහන්සේ නගරේ දිහා හැරිලා බැලුවාම පොළව කැරකිලා රතය කැරකිලා නැවත නගරේ දිහාට හැරුණා. නමුත් බෝසත්තුන් වහන්සේ හැරුණේ නැහැ. බෝසත්තුන් වහන්සේ වෙලාවේදී ප්‍රාර්ථනා කළා මට පියාණන්ගෙන් ධාර්මිකව ලැබුණු රාජ්‍ය මං අද පරිත්‍යාග කරනවා. ඒ නිසා මේ රාජ්‍ය පරිත්‍යාගයේ මට සූවිසි අසංඛ ගණන් ජනතාව නිවන් පුරලන්ට සම්බුද්ධ රාජ්‍ය බිහිස වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට හතරවෙනි වරට මහා පොළොව දෙදුරුම් කමින් කම්පා වුණ වන දේවතාව සාදුකාර දුන්නා. ඉතින් නගරද්වාරයට යන්න කලින්ම අර ගල් 10ම පුරවල තිබුණු බඩු සියල්ල දන් දෙන්න පුළුවන් වුණා. ඔය අතර මෙන්න ටික දුරක් යනකොට ආසේ රතේ මේ රතේ ආසයෝ දෙන්නත් ඉල්ලගෙන තවත් කෙනෙක් ආවා. ඒ වෙලාවේ ආසයෝ දෙන්නත් දන් දුන්නා. රෝහිත මුගවේසෙන් దేవතාව දෙන්නෙක් ඇවිල්ලා රථය කරගහගෙන ගියා. මෙන්න තව ටික දුරක් යනකොට රථයත් ඉල්ලගෙන කෙනෙක් ආවා. සියලුම දෙනා රථයෙන් බැහැලා රථයක් දන් දුන්නා. මද්දී දේවිය ක්‍රිෂ්ණජිනා දියණිය වඩාගත්තා. වේසාන්දර මහරජතුමා ජාලිය කුමාරය වඩාගත්තා. මේ තිස්යදු මාර්ගයේ මේ හතර දෙනා ගමන් කරන වෙලාවේ දෙවි දේවතාව මාර්ගය කෙටි කරලා දුන්නා. ඒ වගේම මද මද පවන් හවමින් සිසිලස ලබා දුන්නා. ඒ වගේ මහසපුරා වලාකුළු ඇදෙමින් සෙවණියත්තන්ට සෙවණ ලබා දුන්නා. ඔය අතර තිස්සදු මාර්ගයේ ඉර දැහැගෙන යනකොට අවසන් වෙලා තේතිය නුවරට ළඟා වුණා. තේතිය නුවර නගරවැසිව ආරාධනා කළා රාජ්‍ය බාර ගන්න කියලා. බෝසතුන් වහන්සේ කියා සිටියේ මට රාජ්‍ය බාර ගන්න නෙවෙයි ඕන වංගගිරියට යන්න ඒ නිසා මට යන පාර කියලා දෙන්න. ඒ වෙලාවේ තේතිය නුවර වැසිය මණ්ඩපයත් අන්නවල නගරයෙන් පිටත මේ සියලු දෙනාට අපෝපකාරණ කළා වංගගිරියට යන මාර්ගයේ යොදුන් 15ත් ඒ සුද්ධ පවිත්‍ර කරලා ජේතිය පුත්‍ර කියලා වැද්දෙකුත් නැවැත්තුව ආරක්ෂාවට මේ මාර්ග විස්තරයක් කියලා දුන්නා. ඔය අනුව බෝසතාණන් වහන්සේ මද්දී දේවිය දරුව දෙන්නල් පුදුමාකාර සන්තෝෂයෙන් ගල්තලාවල ගිමන් අරිමින් දියඇලිවල පැම්පාසු වෙමින් රස බලතුරු අනුභව කරමින් මේ ගමන පිටත් වුණා. ඔය අතර සද්දේව රජුගේ විස්මකර්ම දිව්‍ය පුත්‍රයාට විදාන කළා බෝසතුන් වහන්සේ වෙනුවෙන් කුඩි සේනාසන පරිස්කාරාදී මවා එන්නේ කියලා. ඒ සියල්ල මේ විදිහට සිද්ධ වුණා. ඔය අතරේ වංකගිරියට ළඟා වෙලා එතන හතරස් වකුණක් තියෙනවා. මද්දී දේවින් වහන්සේ දරුවෝ දෙන්නත් එතන නවත්තලා බෝසතුන් වහන්සේ ආශ්‍රමයට ඇතුල් වුණා. තමන්ට නියමිත කුටියට ගිහිලා සියලු රජ ඇඳුම් ගලවලා තවුත් පිළිකර දරාගෙන බෝසතුන් වහන්සේ ඉදිරියේ තිබුණු ආසනයේ පිළිමයක් වාගේ වැඩ හිටිය බද්ද පරියන්කේ වේකාන්තර මහරජතුමා ප්‍රමාද නිසා මද්දී දේවිය දරුවෝ දෙන්නත් එක්ක ආශ්‍රමයට යනකොට බෝසතුන් වහන්සේ පුදුම විදිය වෙනසකටපත් වෙලා ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි ජයතුරා පුරයේ හිටිය ඔබ වහන්සේ සද්දේව් රජ කෙනෙක් වාගේ. නමුත් දැන් ඔබ වහන්සේ මට පේනවා සුද්ධාවාසයේ අරිහන්ත බ්‍රහ්ම රාජෙක් වාගේ. ඒ නිසා ස්වාමීනි මටත් අවසරයි තවත් පිළිකර දරා ගන්න කියලා එතුමිය තමන්ට නියමිත කුටියට ගිහිල්ලා තවත් පිළිකර ඇඳගෙන දරුවෝ දෙන්නට තවත් පිළිකර ඇඳෙව්වා. ඒ වෙලාවේ මද්දී දේවිය වැඳලා කිව්ව ස්වාමිනී ඔබ වහන්සේ යම් තා කාලයක් මේ වනාන්තරේ වැඩ ඉන්නවද ඒ තා කාලය දරදී ඇදලා උපස්ථාන කිරේ මට බාරයි ස්වාමිනී මගේ දරුව දෙන්න ඔබ වහන්සේට බාරයි බෝසතුණාත ගියා සිටි එසේ දේවිය අපි ඒ විදිහට පිළිපදිමු දැන් අපි සෑම දෙනාම පැවිද්දෝ ඒ නිසා ඔබතුමිය වේලාවේ මිසක් අවේලාවේ මගේ කුටියට නොපැමිණිය යුතුයි කියලා පොරොන්දු ගත්තා ඒ අනුව එදා පටන් බෝසතුන් වහන්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ භ්‍රාම විහරණ ධර්මයන් දියුණු කරමින් කාලය ගත කළ හත් මාසයක්ම දුල්ලේ මධ්‍යේ දේවින් වහන්සේ ධර්දිය ඇදෙලා පලාපල ගෙනවිල උපස්ථාන කළා රාත්‍රී කාලය වෙනකොට සියලුම දෙනා ස්නානය කරලා පරස පරතුරු අනුභව කරලා විවේක ගන්නවා භාවනා කරලා ඉතින් මේ හත් මාසය තුල මැත්තේ මදුරුවෙක් ගේවා කිසිම කරදරයක් නැහැ බෝසතුන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා යදුණක් මානේ සියලු සත්ත්වයෝ පුදුම විදිහේ මෛත්‍රී සිත් ඇතෝ බවට පත් වුණා. ඔය අතර බෝසතුන් වහන්සේට දවසක් කල්පනා වුණා හුඟ කාලෙකින් ධනක් දෙන්න කලණ මිතුරෙක් ආවේ නෑනේ කියලා. එහෙම හිතමින් ඉන්නකොට මෙන්න මද්දී දේවිය ඇවිල්ලා දොරට තට්ටු කළා. බෝසතුන් වහන්සේ ඇසුව මොකද මේ අවේලාවේ? අනේ ස්වාමිනී මට සමාවුව මෙනව මං දැකපු හීනයක මහා භයානකාරයි කියලා. සතු පාට ඇස් දෙකක් තියෙන කළු පාට යක්ෂයෙක් ඇවිල්ලා මාව ඇදගෙන ගිහලා හඬව හඬවා මගේ අත් දෙක උදුරා ගත්තා. මගේ කකුල් දෙක ගලවා ගත්තා. නෙත් දෙක උදුරා ගත්තා. හෘදේ මාංශය ගලව ගත්තා. ඒ වෙලාවේ බෝසත්තුන් වහන්සේ දැනගත්ත එහෙමනම් අද අනිවාර්යයෙන්ම දරුව දෙන්න ඉල්ලගෙන යදියෙක් එනවා. ඒ බව දේවියට නොකිය කියා හිටිය දේවිය ඔය දහවල් කාලේ දරදිය ඇදලා දනු මැසක නිදන හිඳයි ඔහම හීන පෙන්නේ දොස්කෝපයක් ගණන් ගන්න එපා කීවා. එසේ නමුත් මද්දී දේවිනාසේල පුදුම විදියේ චක්කිතයක් ඇති වුණා. ඒ නිසා පළවර නෙලන්න යන සූදානම් වෙලා දරුව දෙන්නට කිව්ව සිප තනසලානේ දරුවනේ මං රාත්‍රී කාලේ දැකපු හිනේ බොහොම භයංකාරයි. ඒ නිසා කොහේවත් ඈතට යන්න එපා පියාණන් වහන්සේ ගාටම වෙලා ඉන්න දරුවනේ කියලා සිප ආදරයෙන් සනසලා එතුමිය පිටත් වුණේ. ඒ වුණාට වනාන්තරයට ගිය මොහොතේ පටන් එතුමියට නොයෙක් විදි අසුබ දේවල්මයි සිද්ධ වුණේ. වැද්දක නිකන් නිලංකාර වෙන්නවා කියනවා භ්‍රමණය වෙන්නවා කියනවා ගෙඩි ඇති ගාසවල ගෙඩි නැති බවට පේනවා ගෙඩි නැති ගාසවල ගෙඩි ඇති බවට පේනවා මේ වාගේ අසුබ දේවල් සිද්ධ වෙමින් එතුමිය වනාන්තරයේ ඈතටම යවුණා ඔය අතර දුද්දිමිත්ත කියන බ්‍රාහ්මණ ගම්මානේ ජෝජක කියන බ්‍රාහ්මණතුමා තමන්ගේ තරුණ බැමිණියගේ මෙහෙයවීම නිසා ඒ අමිත්‍යතාපනාවගේ මෙහෙයවීම නිසා දරුවෝ දෙන්න ඉල්ලගෙන යන්න ජයතුරාපුරයට ගියා ජයතුරාපුරේ නගරවැසියෝ කල්පනා කළා මේ වගේ බ්‍රාහ්මණයෝ නිසා තමයි අපේ බෝසතුන් වහන්සේට වංගගිරියට යන්න සිදු වුනේ. ඒ නිසා එකතු වෙලා ගල් ගහ එලව ගත්තා. දෙවියන්ගේ ආවිස්තයකින් වංගගිරියට යන මාර්ගයට මේ ජෝජක බ්‍රාහ්මණය යොමු වුණා. ඒ වෙලාවේ චේතිය පුත්‍ර කියන වැද්දාගේ සුනකරල මේ ජෝජක බ්‍රාහ්මණයගේ පසුපස එලවගෙන ගියා. මේ වැද්දා හීයෙන් විදින සූදානම් වෙනකොට යෝජක බ්‍රාහ්මණය කියා සිටියේ මං හතුරෙක් නෙවෙයි. වේසාන්තර මහරජුරු දකින්න නැති නිසා දෙමාපිය බොහොම කනගාටුවෙන් ඉන්නවා. ඒ නිසා මේ කරුණ කියලා එක් කරගෙන ඉන්න යන්නේ කියලා බොරුවක් කියලා එතනින් ගැලවිලා පාරහගෙන ආවා. ඊළඟට අට්ඨය කියන තාපසතුමාටත් කිව්ව මම තමයි වේසාන්තර කුමාරයාට කුඩා කාලේ අකුරේ ගැන්නුවේ. එනිසා මේ කාලෙකින් දකින්න නැති නිසා යන්නේ කියලා. ඉතින් තාපසයන් වහන්සේ දැවටිලා පාර විතර කියලා දුන්නා. ඔය අතර උදෑසන කාලේ ආශ්‍රමයට යන්නෙමි කියලා සානු කියන පර්වතය ආසන්නේ මේ ජෝයක බ්‍රාහ්මණයා නැවතුණා. උදෑසන කාලයේම ආශ්‍රමයට ඇතුළු වුණා ජයතුබා මහරජ සාගතන්තේ බ්‍රාහ්මනාදී සුභ වචන කියමින් දරුවෝ දෙන්න බ්‍රාහ්මණතුමා දැකලා හුඟ කාලෙකින් ආගන්තුක කෙනෙක් කෙනෝ නේද කියලා ඉදිරියට ගියා පිළිගන්න. යමෙක් වාගේ මේ බ්‍රාහ්මණයා ඔරවල බලනකොට බෝසත් මේ දරුවෝ දෙන්න බීතියටපත් වෙලා දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බෝසත්තුන් වහන්සේ බොහොම මෛත්‍රියෙන් කතා කළා බ්‍රාහ්මණතුමනි මෙහි එන්න මේ මිහිරි පළවැල අනුභව කරන්න මේ පෑම් පානය කරන්න. එසේ උතුමාණන් වහන්සේ මං ඒ සියල්ල පිළිගත්තා. මම මේ බොහෝ දුර ඈත ඉඳලා ආවා. ඒ නිසා අපේ ගෙදර ආවතේව කරගන්න කවුරුන් නැහැ මේ දරුවෝ දෙන්න දන් දෙන්න මැනවි කියලා. මේ දන් දෙනවා කියන වචනේ ඇහෙනකොට දරුවෝ දෙන්න බීතියටපත් වෙලා දුවන්න පටන් ගත්තා. යන යන තැන යමෙක් වාගේ මැවිලා පේනවා ජූජක බ්‍රාහ්මණය. අවසාන නිලුම් පොකුණට බහැලා කොළවලේ මූණ වසාගෙන හිටිය දෙන්නට දෙන නොකියමු කියලා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ ජූජක බ්‍රාහ්මතුමාට කියා හිටිය දරුවෝ දෙන තාම ආහාර පාන ගත්තේ නෑ. මෞතුමිය ආවට පස්සේ කාලා බීලා සැතැප්පුවට පස්සේ අරගෙන යන්න පුළුවන්. මෞතුමියාව දරුව දෙන්න දෙන්න වෙන්නේ නැහැ දෙනවනම් දැම්ම දෙන්න නැත්නම් යනවයි කියලා. යෝජක බ්‍රාහ්මණේ අපහාසයේ උත් කළා සම්මුණාසේ දරුව දෙන්න හැංගුවනේ දක් කියලා. බෝසතුන් වහන්සේ විහාරයට යන හැංගුව නෙවෙයි ඔබ දැකලා බියටපත් වෙලා ඉන්නේ මං හොයාගෙන එන්නම් ඔහම ඉන්නයි කියලා බෝසතුන් වහන්සේ පපුණ දිහාවට ගියා. පපුණට බහැපු සලකුණු තියෙනවා ගොඩට ආපු සලකුණු නෑ. ඒ වෙලාවේ කතා කළා පුතා ජාලිය කුමාරේනි කියලා. මේ ජාලිය කුමාරේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. අපේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමීන් අතර අගතැන්පත් වන රාහුල බද්දල ස්වාමින් වහන්සේ ඒ නිසා පියාණන් දෙපාරක් කතා කරනකම් හිතුවේ නැති මේ පුත්‍රවන එක වචනෙන්ම දුවගෙන ඇවිල්ලා පියාණන් වහන්සේගේ දකුණු පාදයේ අල්ලගෙන වැඳ වැටි අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අසහායිතිය කෝපුතේ නැගණිය අනේ තාතේ නංගිත් ඔය කොහේ හරි ඇති. අපි දෙන්න මුවපවව දෙන්නෙක් වාගේ දෙන්නට දෙන්න නොකියමු කියලායි පොකුණ්ඩ බහැර නෙළුම් කරවලින් මූණ වසාගෙන හිටියේ. ඒ වෙලාවේ කතා කළා දියණිය ක්‍රිෂ්ණජීනාවෙනි කියලා. එතුමියා තෙතේ මෙතේ කෙනෙක් නෙවෙයි. අපේ බුද්ධ ශාසනය 이르දිමන්තෙලින් අත ළඟ තැන්පත් වෙන උප්පලවන්න අරහත් මෙහෙණින් වහන්සේ. එතුමියත් එක වටනේම දුවගෙන ඇවිල්ලා පියාණන් වහන්සේගේ වම් පාදය අල්ලගෙන වැඳ වැටිලා අඬන්න පටන් ගත්තා. පියාණන්ගේ කඳුළු වලින් දරුවන්ගේ පිට තෙමෙනවා. දරුවන්ගේ කඳුළු වලින් පියතුමාගේ දෙපා තෙමෙනවා. මේ දරුවෝ දෙන දෙපැත්තෙන් වඩාගෙන සිප සනසල කිව දරුවනි සන්තෝෂ වෙන්න. මේ සංසාර සාගරයෙන් එතර වීම සඳහා නුඹලා දෙන නැවක් කරගෙන මං මතු අනාගතේ ලෝතුරා බුදු වෙනවා. ඒ නිසා ඒ බුද්ධත්වයට පත් වෙලා ඔබ දෙපළ ඇතුළු අනන්ත සත්වයන්ට මම සැනසීම ලබා දෙනවා. ඒ නිසා දරුවනි මගේ දාණයට කැමති වෙන්න කීවා. ඒ වෙලාවේ ජාලිය කුමාරය කියනවා පියාණන් වහන්සේ අපිව දන් දීලා ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙනවා නම් අපි එකවර දහස්වර සතුටුයි පියාණන් වහන්සේ. ඒ නිසා අපිව දන් දීලා ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙනසේක්වා අපට තේ සාසනේ නිවන් සම්පත ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ නෙළුම් මල් දෙකක් වාගේ මේ අත් දෙක අරගෙන අර ගොරහැඳි බ්‍රාහ්මණතුමාගේ අත් දෙක මත තියලා පෑන් කේන්දියෙන් පෑන් වඩමින් ආවර්ජන කළා. මගේ ඇස් දෙක වගේ ප්‍රියමනාප සුවට කීකරු මේ දරුවෝ දෙන්නද මං මේ බ්‍රාහ්මණතුමාට දන් දෙනවා. මේ දරුවන් දන් දීමේ කුසලයේ මට සෝවිත ආසංග ගණන් ජනතාව නිවන් පුරලන්ට සම්බුද්ධ රාජ්‍ය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මහා පොළොව දෙදරුම් කමින් කම්පා වෙන්න පටන් ගත්තා වන දේවතාව සාදුකාර දුන්නා ඒ සාදුනාදේ මද්දී දේවියටත් ඇහුණලු එතුමිය හිතවලු අනේ අද මගේ දරුවෝ වද්දාන් දෙනවද කියලා එසේ නමුත් එතුමියට වෙලාවට එන්න ලැබුණේ නැහැ ඔය අතර ජූජක බ්‍රාහ්මණය වෙලක් අරගෙන මේ දරුවා දෙන්න ගැට ගසාගෙන දෙවිතෙන් තලමින් යමෙක් වාගේ ඇදගෙන ගියානේ. ඕම යන අතර මේ දරුව දෙන්න පුදුම විදියෙ දුකටපත් වුණා අත්පාවලින් ලේ ගලනවා යෝජක බ්‍රාහ්මණය ලිසල වැටුණා ඒ වෙලාවේ ජාලේ කුමාරයා දුවගෙන ඇවිල්ලා කියනවානේ බලන්න පියාණන් වහන්සේ අපේ අතෙන් ලේ ගලන හැටි එයි මෙහෙම යමෙකුට අපිව දන් දුන්නේ අනේ අපේ අම් වෙනකන් අපිව තියාගන්න නම බෝසත් උන්වහන්සේ නිහඬයි නැවත යෝජක බ්‍රාහ්මණය මේ දරුව දෙන්න ඇදගෙන යනකොට අයිල් ලිසල වැටුණා ඒ වෙලාවේ විෂ්ණු දිනාදීනිය දුවගෙන ඇවිල්ලා කියනවා අනේ බලන්න පියාණන් වහන්සේ අපේ කොන්දේ ලේ ගලන ඇති. ඇයි මෙහෙම රකුසෙකුට අපි දන් දුන්නේ? අපේ අම්මෙනකන් අපිව තියාගන්න. අපේ අම්මට අපි වැඳ කියලා කියන්න පියාණන් වහන්සේ. මෙහෙම කියනකොට බෝසතුන් වහන්සේගේ හිත උණුණා. කුටියට ගිහිල්ලා ඇඬුණා. නම බෝසතුන් වහන්සේ කල්පනා කළා දින්නම් සුදින්නම් දීපු දාන තුන් විදියට දුන්නා. මේ දරුව දෙන්න නිසා මං හිත මුදුමලෝ කරගත්තොත් කොහොමද ලෞතුරා බුදු වෙන්නේ? ඒ නිසා බුද්ධ රාජ්‍යයට පත් වෙලා මේ දරු දෙපළ ඇතුළු අනන්ත සත්වයන්ට මා සැනසීම දෙනවා කියන අදිස්ථානයෙන් බෝසතුන් වහන්සේට දැඩි කරගෙන ආසනයේ ගල් පිළිමයක් වාගේ වැඩ සිටියා. ඔය අතර ජෝජක බ්‍රාහ්මණයා දරුවෝ දෙන්න හැන්දෑ වෙනකොට ගහේ මුල ගැට ගහලා ජෝජක බ්‍රාහ්මණය ගහේ මුදුනට නගිනවා. දවස් 15 ගත වුණා ගමනට දවස් 15 වේදීම දෙවි දේවතාවෝ ඇවිල්ලා මේ දරුවෝ දෙන්න ලිහලා කවලා පොවලා දෙමාපියන්ගේ විලාසයෙන් උදේ වෙනකොට තිබිච්ච විදියටම ගැට ගහලා යනවා. ඔය වාගේ දවස් 15ක් ගත වුණා. හැබැයි පාර වැරදීම නිසා ජෝජක බාග්මණයට යන්න ලැබුණේ තමන්ගේ ගමට නෙවෙයි ජයතුරාපුරයට. ඒ ජයතුරාපුරයේ කඳමහා රජුරෝ හීනයකුත් දැකලා තිබුණා. බ්‍රාහ්මණ කෙනෙක් ඇවිල්ලා නෙළුම් මල් දෙකක් පිළිගන්නනවා. මේ බ්‍රාහ්මණ පඬිවරුන්ලා වා සීනේ විසඳමින් ඉන්නකොට මෙන්න රජවාසයට පණිවිඩ ලැබුණා. ජූජක බ්‍රාහ්මණය දරුවෝ දෙන්නත් එක්ක ඇවිල්ලායි කියලා. ඒ වෙලාවේ වෙස්සාන්තර මහරජුරුවන්ගේ දරුවෝ දෙන්න දැකලා සියලු දෙනාට දරා ගන්න බැරි වුණා. තද මහරජුරුව කතා කළා දරුවනි මංගාවට එන්න කියලා. ඒ වෙලාවේ ජාලිය කුමාරය කියා සිටිය මුත්තණුවන් වහන්සේ අපිව දන් දීලා තියෙන දාස බවට තමුන්වාසී ගාවට එන්න අපිට කැප නෑනේ. ඒ වෙලාවේ හැමෝටම කඳුළු වැගුරුණා. කඳ මහ රජුරෝ ළඟට ගියා. අතායිතිය දරුවනි ඔබලා දන් දෙන වෙලාවේ මිලක් නියම කළාද? එහෙමයි මුත්තණුවන් වහන්සේ. මං වෙනුවෙන් නික 1000ක් දීලා නිදහස් කරගන්න පුළුවන්. නැගණිය බොහොම වටිනා උත්තමාවියන් නිසා සෑම දෙයකින්ම 100 බැගින් වස්තු දන් දීලා නැගණිය නිදහස් කරගන්න පුළුවන්. ඒ මොහොතේම ජෝජක බ්‍රාහ්මණයට ඒ සියලුම සම්පත් දීලා මාලිගාවකුත් එක්ක දරුවෝ දෙන නිදහස් කරගත්තා. ඔය අතර බෝසතුන් වහන්සේ වංගගිරියේ කාලය ගත කරන අතර මේ දරුවෝ දෙන දෙපැත්තේ තියාගෙන සඳ මහ රජුගේ විස්තර ඇසුවා. කොහොමද දරුවනි ඔබව දන් දුන්නේ කුමන පරමාර්ථයක් හේතුවෙන්ද? ඒ වෙලාවේ ජාලිය කුමාරයා කියා සිටියා අපේ පියාණන් වහන්සේ බොහොම කරුණාවන්ත හිතක් ඇති කෙනෙක්. අපිව දන් දුන්නේ වෙන දෙයකට නෙවෙයි ලෞතුරා බුදු වෙන්නයි. මුත්තනුවන් වහන්සේ පියාලා තියෙනවා දෙමාපියන දරුවෝගෙන් දරු සෙනෙහසක් එක්කමක් තියෙනවා කියලා. අපේ අම්මයි තාත්තයි දෙන්න මහ වනාන්තරේ අප්‍රමාණ දුකක් විඳිනවා. මුත්තනුවන් වහන්සේට නැද්දේ ගැන දුකක් අනගාටුවක්. ඒ වෙලාවේ කියායට නෑ දරුවනි දුක තියෙනවා. අපි තව දවස් 7කින් යමු මේ දෙන්න එක් කරගෙන එන්න කියලා පොරොන්දු වුණා. එයන්ව සේනා සංවිධානය කළා. ඒ වෙනකොට අර මගුල්ලතා නැවත ලැබී තිබුණා. ඊළඟට මද්දී දේවිය ගැන සඳහන් වෙන්නේ එතුමියට එදා රාත්‍රී කාලේ වෙනකම් ආශ්‍රමයට එන්න ලැබුණේ නෑ. ඒ දානේ වළක්වනවට දේවතාවු දෙන්නෙකුත් පාර අහුරගෙන හිටිය සිංහයෙක් ව්‍යාග්‍රේ කොටි එක ආදි වශයෙන්. අවසානයේ හඳපාණේ තමයි ආශ්‍රමයට එන්න ලැබුණේ. වෙන දෙනකොට දරුවෝ දෙන්නේ ඉස්සරහට දුවගෙන එනවා. දියණිය ඇඟෙල්ල කිරි උරාබනවා. අද එහෙන් පිටින් ආශ්‍රමය අන්ධකාරයි. අදේ බුදුම ගැස්මක් ඇති වුණා. බෝසත් උන්වහන්සේ ගල් පිළිමයක් වාගේ වැඩ ඉන්නව වැඳලාව ස්වාමිනී කොමගේ දරුවෝ දෙන්න. බෝසත් උන්වහන්සේ නිහඬයි. මෙතුමිය කුටියක් ගානේ අස්සා මුල්ලක් නෑර දරුවෝ දෙන්න සොය සොය ඇවිද්දා. නැවතත් ඇවිල්ලා වැඳලාව ස්වාමිනී කොමගේ දරුවෝ දෙන්න. බෝසත් උන්වහන්සේ කල්පනා කළා දැන් දරුවෝ දෙන්නා දන් දුන්නේ කිව්වා මෙතුමිට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා හිත දැඩි කරන්න ඕන කියලා තර වචනයක් ප්‍රකාශ කළා. සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ ඔබ මෙතර රැ වෙනකම් මොකද මහා වනාන්තරය කළේ? සිද්ධ විද්‍යාදරයක එකවත් සිටියද? දැන් දරුවෝ තේ උනේ. දැන් අපිව මතක් උනේ. මෙහෙම කතා කළේ තරහට නෙවෙයි එතුමියගේ ශෝකය තුනීවනු පිණිසයි. ඒ වෙලාවේ තියා හිටිය ස්වාමිනී මට සමාව මැනව මම වනාන්තරයට ගිය වෙලාව ඉඳලා නොයේ කසුබ දේවල් සිද්ධ වුණා ස්වාමීනි. එන වෙලාවේ සිංහයේ ක්‍රියාග්‍රේ කොටියෙන් මට පාර ඉඩ දුන්නේ නෑ ස්වාමීනි. මට සමා වෙන්නකෝ මගේ දරුව දෙන්න. බෝසතුන් වහන්සේ නිහඬයි. මෙතුමිය යොදුන් 15ක් මාර්ගයේ තුන් සැරයක් ඇවිත් දරුව සෙන්න හොය හොයා අලියම් කාලේ අවසානයේ බෝසතුන් වහන්සේ ළඟ සීනත්ව බිම වැටුණා. එවෙලා බෝසතුන් වහන්සේට සැකේකුත් ඇති වුණා මෙතුමිය කලුරිය කලාවද්දෝ කියලා. බෝසතුන් වහන්සේ හත් මාසය රැකපු භ්‍රමචර්යාවත් අමතක කරලා මල් වඩමක් වාගේ මේ දේවින් වහන්සේ අත් දෙකෙන් අරගෙන උකුල මත තියාගෙන පෑන් කෙන්ඩියෙන් පෑන් වඩමින් සත්‍ය ක්‍රියා කළා. ඒ සත්‍ය ක්‍රියාවේදී එතුමියට සිහිය ලැබුණා. වෙන්දලැව්ව ස්වාමිනී කොමගේ දරුවෝ දෙන්න. බෝසතුන් වහන්සේ දැනගත්ත දැන් හිත හදා ගන්න පුළුවන්. සියායතේ දේවින් වහන්සේ සන්තෝෂයටපත් වෙන්න ඈත ගම්මානක ඉඳලා වයෝවෘද්ධ බ්‍රාහ්මණ කෙනෙක් දරුව දෙන දන් ඉල්ලගෙන මා ලෝතුරා බුදුබාපතා දරුව දෙන දන් දුන්නා මහ පොළොවක් කම්පා වුණා දෙවියෝ සාදුකාර දුන්නා ඔබතුමියට ඇහෙන්නේ නැති නේද එනිසා ඔබතුමිය පින අනුමෝදන් වෙන්න කීවා මද්දි දේවිය කියා සිටිය ස්වාමිනි මේ ලෝකෙ මිනිස්සු බුලත් නැට්ටක තරම් දෙයක් දෙන්නේ නැහැ ගිනි කූරු කොටයක තරම් දෙයක් දෙන්නේ නැහැ ඒ තරම් මසුරුයි එහෙම තියෙති තබහන්සේ S2 වගේ ප්‍රියමනාප දරුවෝ දෙන්න දන් දෙන තරම් නිර්ලෝභී වුණානේ. ඔබ වහන්සේ නම් ඒකාන්තයෙන්ම ලෝතුරා බුදු වෙනවා. මටත් ඒ සාසනේ නිවන් සම්පල් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවේදී මේ දෙපළ මේ දාණය ගැන කතා කර කර ඉන්න අතර සද්දේව රජුරෝ කල්පනා කළා දැන් දේවින් වහන්සේ කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් වේසාන්තර මහ රජුරෝ දේවියක් දන් දෙනවා. ඒ නිසා එහෙම වුණොත් වේසාන්තර රජුරෝ තනි වෙනව නේද කියලා සද්දේව රජුරු මහලු බ්‍රාහ්මණයෙක්ගේ වේශයක් වේශයක් මවාගෙන ඇවිල්ලා බෝසතුන් වහන්සේට කියා සිටියේ මං දුර ඈත ගමක ඉඳලා එන්නේ අපේ ගෙදර වැඩ කරගන්න කවුරුත් නැහැ මේ විසුන් වහන්සේ දන් දෙන්න කියලා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ බැලුව දේවින් වහන්සේගේ මුහුණ. දේවිය කියා සිටියේ මගේ දෙමාපියන් විසින් යම් දවසක ඔබ වහන්සේට බාර දුන්නා නම් එදා පටන් ඔබ වහන්සේ සතු වස්තුවක් ඔබ වහන්සේගේ කැමැත්තක් වේවා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ මේ දේවින් වහන්සේගේ අත අරගෙන අර බ්‍රාහ්මණතුමාගේ අත මත තියලා පෑන් කෙන්ඩියෙන් පෑන් වඩමින් ආවර්ජනා කළා මගේ හෘදේ වස්තුව හා සමාන සමාන සීල සමාධි ප්‍රඥා ඇති මේ දේවින් වහන්සේ මං අද මේ බ්‍රාහ්මණතුමාට දන් දෙනවා මේ දේවිය දන් දීමේ කුසලයේ මට සම්බුද්ධ රාජ්‍ය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මහා පොළොව දෙදරුම් කමින් කම්පා වුණා වන දේවතාව සාදුකාර දුන්නා ඒ වෙලාවේ සද්දේව රජුව සිය වේසින් අහසට පැනී නැගලා කියා සිටියේ මම තමයි සද්දේව රජ දැන් ඔබ වහන්සේගේ දාන පාරමිතාව සම්පූර්ණ වෙලා අවසానයි දේවින් වහන්සේ ඔබ වහන්සේටමයි සුදුසු ඒ නිසා මම නැවත බාර දෙනව නැවත දන් දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ වහන්සේ කැමති වරමක් ඉල්ලන්න කියලා වරන් අටක් ඉල්ලුවා ඒ සියල්ල මෙසේම සිද්ධ වේවා කියලා සද්දේව රජුරු දෙව්ලොවට ගියා ඒ අනුව කඳමහ රජතුමාට ඒ පුසති දේවින් වහන්සේ දරුවෝ දෙන්නත් ඇමති මඩුල්ලත් වංගගිරියට පැමිණුණා. ඒ පැමිණි වේලාවේදී දරුවෝ දෙන්න දැකලා මද්දී දේවියට සන්තෝෂය වැඩිකමට තිරිනැතුඹින් පතිත වුණා. දෙතනින් කිරි විදින්න පටන් ගත්තා. ඒ කිරි දරුවන්ගේ කට ඇතුළට වැටීම නිසා පුදුම සැනසීමක් ඇති වුණා. මේ දර්ශනය දැකලා 60000 පීසටම තිරිනැති වුණා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ පමණයි සිහියෙන් සිටියේ. අවසානයේ පොකුරු ඇති වස්සවල සත්‍යක්‍රියා කරලා ඒ ඥාතීන්ට නැවත සිහිතන් ලබා දුන්නා. සිය මහ රජුරුවන්ගේ ආරාධනාවෙන් නැවත බෝසතුන් වහන්සේ ජයතුරාපුරයට වැඩම කරලා බොහෝ කාලයක් දාන ආදී පින්කම් කරගෙන ආයු කෙලවර තුසිත දිව්‍ය ලෝකයේ හේතුකේතු නමින් උප්පත්තිය ලැබුවා. ඒ යාවස කෙලවර වෙන මොහොතේ දසදහසක් ලෝකවාසී දෙවියන් රාත්මියන්ගේ ආරාධනය පිළි අරගෙන පස්මහා බැලුම් බලා ඇසල පොය දවසේදී මහා මායා දේවින් වහන්සේ කුසේ පිළිසිඳගත්තා මාස 10ක් වෑමින් ලුම්බිනිසාල වනෝද්‍යානයේදී උප්පත්ති මංගල්‍යයටපත් වුණා අවුරුදු 16ේදී රාජාභිෂේකයටපත් වුණා අවුරුදු 29ේදී මහා විනිශ්චමනය කොට පැවිදි වුණා අවුරුදු 35ේදී බෝමුලාරා වැඩ ඉඳගෙන සපිරිවාර මාර පරාජය කොට ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වුණා ඒ අනුව අපි සලකා ගන්නට ඕන සාන්තිනායකයන් වහන්සේ මේ විදියට අනාදිමත් කාලය දානාදී දසපාරමී පුරාගෙන අවිල්ල තමයි ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුනේ. ඒ ජීවිතයේදී දරුවන් ඉල්ලගෙන පැමිණි ජෝජක බ්‍රාහ්මණතුමා දෙව්දත් එරුම් වෙලා පාගාමී වුණා. ඒ වගේම ඒ ජෝජක බ්‍රාහ්මණතුමාගේ බැමිණි අමිත්‍යතාපනාව චින්චමානිකාව බවට පත් වෙලා පාගාමී වුණා. ඒ ජීවිතයේදී පුසති මෑණින් වහන්සේ මහා මායා දේවිය බවට පත් වුණා. තනමාරජතුමා සුද්ධෝදන පියමහරජතුමා බවට පත් වුණා. ජාලිය කුමාරයා තාන්තිනායකයන් වහන්සේගේ ගිහි කාල පුතුණුවන් හැටියට ඉපදිලා රාහුල නමින් අවුරුදු 7 වයසේදී බුදුසසුනේ පැවිදි වුණා. අවුරුදු 16 වයසේදී සෞඛ්‍යදේශ නතරහත් වුණා. ඒ වගේම ක්‍රිෂ්ණ දිනා දියණිය අපේ බුද්ධ ශාසනයේ ඉර්ධිමන්තයෙන් අතරගතයන්පත් උප්පලවන්න රහත් මෙහෙණින් වහන්සේ බවට පත් වුණා. හත් වාරයක් මහා පොළොව කම්පා කරමින් දාන පාරමිතා පිරු වේසාන්තර මහරජතුමා ගෞතම නමින් ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාළා. ඒ අනුව සලකා බලනකොට පින්වතුනි අපි සෑම දෙනාම අද මේ දාන ආදී පින්කම් සිද්ධ කරගන්නේ වෙන කවුරුන් නිසා නෙවෙයි අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසායි. ඉතින් ඒ නිසා අපි මේ කරන දාන සීල භාවනාදී සෑම කුසලයක්ම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනමය භාවනාදී අපමණ මේ කුසල් කරගන්නේ වෙන කවුරුවා නිසා නෙවෙයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසායි ඒ නිසා අපි මේ රැස්පත් කරගන්න සෑම කුසලයක්ම ඒ ශාන්තිනායකයන් වහන්සේගේ අටෝරාතිය මගුල් ලකුණින් බබලන ශ්‍රීපාද යුක්මිය අභියත සම්බුද්ධ පූජාවක් වේවා කියා බුදුරජාණන් වහන්සේට ගෞරව කරමු එවාගේම ඒ ශාන්තිනායකයන් වහන්සේ විසින් දේශනා කරන ලද සුවාසෝදාස ධර්මස්කන්ධය ඉදිරියේ සඳහන් පූජාවක් වේවා කියා ධර්ම රත්නයට ගරු කරමු. තරුවත්නයන් වහන්සේගේ ඖරස පුත්‍ර භාවයට පත් වුණා වූ අස්කාර පුද්ගල මහා සංඝ රත්නයේ සංඝගත දක්ෂිනාවක් වේවා කියා සංඝ රත්නයට ගරු කරමු. එවාගේම අපගේ ආචාර්ය උපාධ්‍යාදී ගුරු දිගුරුතුමන් වහන්සේලාගේ පාපියුන් අභියත උතුම් ගුරු දෙගුරු පූජාවක් වේවා කියා ගුරු බැතිය පූජා කරමු. එනිසා දැන් සෑම දිනාම මෙතෙක් වේලාව සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස්කරගත්තා වූ අත්‍යුදාර ගාම්භීර කුසල සම්භාර ධර්මයේ තේ කල්යාණ යෝගාත්ම සාන්තා සමුත්පාදක වැඩ සිට අපවත්ී වදා ලක්ති පූජනීය රාජකීය පඬිත කඩවැද්දුව ශ්‍රී දිනවන්ත විදාන මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේට අතිපූජනීය මාතර සිරි ඥානාරාමාභිදාන මහෝපාද්‍යය මහා ස්වාමින් වහන්සේටත් අතිගරු පූජනීය නා විනය සිරි අරිය ධම්මාභිදාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අත්පත් වේවා ඒ මාහිපාණන් වහන්සේලා මතු ලෞතුරා බුදුබාම ලබත්වා කියා ප්‍රාර්ථනා කරමු. එවාගේම අපගේ ගුරු දේවෝත්තම වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති නායක ස්වාමින් වහන්සේටත් නිදු නිරෝගී සම්පත්තිය උදා රෝග්‍ය සම්පත්තියම සැලසේවා පාරමී මුදුන්පත් වේ මතුලෝතුරා බුදු බවත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා එවාගේම රිදීයගම ධර්මාචාර්ය ස්වාමින් වහන්සේට නිදු නිරෝගී සම්පත්තිය ආවුරා රෝග්‍ය සම්පත්තිය සැලසේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අග්‍ර නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරන අතර ලංකාවාසී ලෝකවාසී සංඝ රත්නයට නිදුක් නිරෝගීව සඳහන් ආලෝකයේ ලොවට විහිදුවන්න මේ පුණ්‍ය සම්භාරය හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා එවාගේම හදාවදා ශාසනයට පූජා කළ දයාබර මෑණියන් වහන්සේටත් පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සෑම දිනාටම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා නම් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සෑම දිනාටත් ලෝකවාසී සියලුම දිනාටත් මේ කුසලය අජරාමර සාන්තමා මහ නිවනින් සැනසෙන්නම හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සම්බුද්ධ ශාවකං තිරං රක්칸තු තං සදා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බාන පත්‍තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැසූ කුසලානුභා බලයෙන් සෑම දිනාට අමා සැපතම සැලසේවා Thank you. සාදු සාදු සාදු අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරකළ ආරණ්‍ය සේනාසන වාසී පූජනීය ගල්මඩ සම්බුද්ධාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු සුපින්නතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්න. එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.